නේව පජහති න උපාදීයති පජහිත්වා තිතෝ නේව විසීනේති න උස්සීනේති විසීනෙත්වා තිතෝ නේව විධූපේති න සම්ධූපේති විධූපෙත්වා තිතෝ තීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සති කීපයක් මුළුල්ලේ මේ වෙනකොට සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ එන අර්ජනීය සූත්‍රය සාකච්ඡා කරගෙන එනවා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 රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහ පිළිබඳවම ඊටාම් වටනා අර්ථ දැක්වීම ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම අපේ හිතේ ඒ වාක්‍යෙහි අවබෝධයක් ඇති වෙන අන්දමින් අවබෝධය තුළින් කලකිරීමක් නිබ්බිදාවක් පහළ වෙන අන්දමින් ඒ හරහා හිතේ විමුක්තියක් සහනයක් නිදහසක්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 යම් පමණක මේ කංචනී සූත්‍ර අනුසාරයෙන් කරුණ කීපයක් මතක් කරගන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් සූත්‍ර දේශනා අනුසාරයෙන් ඉගෙන ගන්න. ඒකදී මේ කංචනී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ தത്വෙට ගැන කරන ප්‍රකාශය තමයි මේව ආචිනාති න අපචිනාති අපචිනිතාඨිතෝ. ඒ කියන්නේ දැන් උන්වහන්සේ කිසිම දෙයක් රැස් කරන්න යන්නේ නැහැ.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 නේව විසීනේති න උස්සීනේති. විසීනෙත් අතිතෝ. ඊළඟට උන්වහන්සේ කිසිම දෙයක් විසිරුවන්න යන්නේ නැහැ. මොකද කිසිම දෙයක් එකට අල්ලගෙන ගුලි කරගෙන ඇත්තෙත් නැහැ. සියල්ල විසිරුවලා අවසන් වෙලා දැන් සුවසේ වාසය කරනවා. න විදු නේව විදූපේති න සංදූපේති විදූපෙත්වා තිතෝ. ඒ කියන්නේ කිසිම දෙවිල්ලක්, තැවිල්ලක්, ගින්නක් උන්වහන්සේ තුල නැහැ. සියලු ගිනි නිවා හමාරයි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 මේ හිත ආරක්ෂා කරගන්නවා කියන එක අපි මතක් කරගන්නවා. එතකොට අපි තේරුම් ගන්නවා දැන් මේ කජ්ජනීය සූත්‍රයේදී විකාශ අතකින් මේ තේමාව වෙන්නේ මෙතෙක් කාලයක් මේ රූප විසින් මාව කාදම්මා. මෙතෙක් කාලයක් වේදනාවන් විසින් මාව කාදම්මා. මෙතෙක් කාලයක් සංඥාවන් විසින් මාව කාදම්මා. මෙතෙක් කාලයක් සංස්කාරයන් විසින් මාව කාදම්මා. මෙතෙක් කාලයක් විඥාණයන් විසින් මාව කාදම්මා.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 එන විවිධ අරමුණු තියෙනවා. ඒ අරමුණු දිහා මධ්‍යස්ථව බලනවා. එතකොට ඒ අරමුණු වලට එන්න ඉඩ දීලා තියෙනවා. එන්න නැතුව චිත්තානුපසනාව කරන්න බෑ. අපි චිත්තානුපසනාව කරනවා කියන්නේ හිත හිර කරගෙන සමාධියෙන් ඒක ඒක එක්තරාන්දමකින් ආරක්ෂා කරගෙනම කරන වැඩක් නෙමෙයි. ඊට වඩා සතියයි ප්‍රඥාවයි ඉස්සරහින් තියාගෙන හිතේ දියුණු වෙච්ච ඒ සම්පජඤ්ඤය භාවිතා කරලා පැමිණෙන පැමිණෙන සිතුවේදී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 හිතේ තියෙන සංඥාවල පැටලෙන්නේ නැති ගතිය, හිතේ තියෙන සංස්කරණ අඩු ගතිය ආරක්ෂා කරගන්න, පවත්ව ගන්න කෙනෙක් උත්සාහන්ත වේවි. ඉතින් ඒකේ එක ප්‍රධාන මට්ටමක් තමයි මේ බාහ්‍ය ස්වාමීන් මේ තවසාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒකට දැක්කාම දැක්කා පමණයි. ඇහුණට ඇහුණ පමණයි.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 ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා යම් යතෝකෝත්තේ බාහිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති අතෝ උත්තම් බාහිය නතේන තතෝ තම් බාහිය නතේන යතෝ තම් බාහිය නතේන තතෝ තම් බාහිය නතත්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 දැකපු දේ වටේ කලකෙන්න යන්නේ ඒ වගේම අපි දැකපු දේ තුලින් මමෙක් හදාගෙන මමයි දැක්කේ කියලාගෙන මම උලුප්පගෙන නැත්නම් මම ඉස්සරහින් තියාගෙන මෙතන මමෙක් හදන්න යන්නෙත් නැහැ. එහෙනම් ඒතකොට මේ දෙක අතරම මමෙක් නැහැ. කුජල භාවයක් ගොඩනැගිලා නැහැ. එහෙමනම් මේ දැකීම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් මමෙක් හැදීමේ හැදීමක් සක්කාය දිට්ඨිය ගොඩනැගීමක්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 ඒවා අස්සට රිංගා ගැනීමක්, ඒවා උපාදාන කිරීමක්, ඒවා තුල ඇලීමක් හෝ ගැටීමක් ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් එකාන්තකින් ඒ தত্ত্বය යෝගාවචරයේ తాවකාලිකව හෝ අත්දකලා තියෙන්න ඕනේ ඉන් එහාට යන්න. එක පාට මේක සම්ප සම්පූර්ණයෙන් සුද්ධ වෙනව නෙමෙයි. යෝගාවචරයේ ඉතින් ඒක తాවකාලික තත්ත්වයක් වශයෙන් අත්දකලා ටික ටික ඒක තව තව වැඩි දියුණු කරමින්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 මේ පංච උපාදානස්කන්ධයන් රැස් කරනවා වෙනුවට අස්කරමින්, දුරු කරමින්, බැහැර කරමින්, අතහරමින් ඒවැයෙන් පැමිණෙන දරත පරිලාහයන්, දැවීම්, පැවීම් ඒ සියල්ල නිවාදමමින් වාසය කරන්න සිද්ධ වෙනවා. ඒකේ කෙල පැමිණිච්ච අවස්ථාව තමයි මේ රහතන් වහන්සේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ කාරණාවම තවත් ටිකක් ගැඹුරින් විස්තර කරන සූත්‍රයක් තියෙනවා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 ඒ කියන්නේ දැන් මේ සම්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි ඒ යෝගාවචරෙක් අරණ්‍යයකට ගිහිල්ලා ගහක් මුලකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා යා මොකද කරන්නේ මේ කාමරාගයට හිත පාවා නොදී කාමරාගයේ වැද්ද ගන්න නැතිව කාමරාගයෙන් තෙත් නොවිච්ච හිතක් පවත්තන්න උත්සාහන්ත වෙනවා. uppannassaca kamaragassa nissanunam yathabhutam pajana.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 සරල, નિરાයාස සතිමත් බව තුළ පවත්වන්න උත්සාහන්ත වෙනවා. කිසිවක් උපාදාන නොකරන තත්ත්වය තුළ පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඒ විදිහම බුදුරජාණන් වහන්සේ ව්‍යාපාදය ගැනත් කියනවා, තීන මිද්දය ගැනත් කියනවා, උද්දච්ච කුච්චය ගැනත් කියනවා, විචිකිච්ඡාව ගැනත් කියනවා. ඉතින් මේ විදිහට මේ සම්ද ස්වාමීන් වහන්සේට මේ නීවරණයන්ගෙන් හිත ක්‍රමානුකූලව දුරු කරමින් උපාදාන වලින් තරව හිත පැවැත්වීම ගැන දේශනා කරනවා.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 කෙසේ නමුත් මේ පඨවි ධාතුවෙන් ගත්ත යම් නියතියක් එතන තියෙනවා. පඨවි ධාතුවෙන් ගත්ත යම් සංඥාවක් එතන තියෙනවා. ඒකට ඒක ඇසුර කරමින් තමයි ආයේ ධ්‍යානෙ වඩන්නේ. දැන් එතකොට මේ අවස්ථාවේ දැන් මේ කතා කරන විශේෂ අවස්ථාවේදී ඒ අන්දමින් පඨවි ධාතුව ඇසුරු කිරීමක් ඍජුව හෝ වක්‍රව මේ යෝගාචරය කරන්නේ නැහැ. ඒ වගේමයි ආපෝ ධාතුව, ඒ වගේමයි තේජෝ ධාතුව, ඒ වගේමයි වායෝ ධාතුව. ඒතර මේ සතර මහා ධාතුන් ඇසුරෙන් නෙමෙයි දැන් එයා දැහැණක් වඩන්නේ. ඊට පස්සේ දැන් අරූප ධානය ගැන තීනකට කියනවා. ඒ කියන්නේ ආකාසනං ඡායතනය, විඤ්ඤාණං ඡායතනය, අකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය කියන ඒ අරූප ධානයක්වත් ඇසුරේ නෙමෙයි යා ධාන වඩන්නේ. ඊට පස්සේ දේශනා කරනවා ඉද ලෝකං නිස්සාය ජහත්. දැන් මේ වර්තමානය මේ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 දකින ඒ දෙවිවරු බඹුන් මේ ස්වාමීන් වහන්සේ දිහා බලලා මේ යෝගාවචරය දිහා බලලා ඈට නම් නමස්කාර කරනවලු එවන් ජහයන්ච පන භද්‍රං පුරිසාජානියං සයින්දෝ දේවා සබ්‍රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති මේ ප්‍රජාපතිය සහිත ඒ ඉන්ද්‍ර සහිත මේ බොහොම බලගත් ඒ දෙවිවරු මහේශාක්‍ය දෙවිවරු ඒ බ්‍රහ්මයෝ මේ යෝගාවචරයට ඈත ධම්ම නමස්කාර කරනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේ නාභිජානාමි යම්පි නිස්සාය ජහයති ඔබ මේ ආජානීය පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරමි ඊළඟට උත්තම වූ මේ පුරුෂයන් වහන්සේට නමස්කාර කරමි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 නමුත් ඒ අවස්ථාවේදී ඒ උන්වහන්සේලාට ඒ දැහන් ගත වෙච්ච ප්‍රඥයනුත් යම් අරමුණක් ඇසුරු කරනවා. ඒ අයගේ හිත දිහා බැලුවොත් යම් අරමුණක් ඇසුරු කරනවා. ඒ ඒ මට්ටමක් නෙමෙයි එහෙනම් දැන් මේ කතා කරන්නේ. ඒ බඳු කිසිවක් ඇසුරු නොකරන මට්ටමක් තමයි දැන් මේ කතා කරන්නේ. එතකොට මේ தত্ত্বය අතිශයින් මුදුන්පත් වෙච්ච අවස්ථාව තමයි එහෙමනම් ඒ රහතන් වහන්සේගේ තියෙන්නේ. ඒ தත්ත්වය තමයි අර දීඝනිකායේ එන කේවඩ සූත්‍රෙත් ගැඹුරින් විස්තර වෙන්නේ. ඉතින් එතන එන ගාථාව ඉතාම වටිනවා. ඒකත් රහතන් වහන්සේගේ තියෙන මේ චිත්ත මට්ටම ගැන ඉතාම ප්‍රබල අන්දමින් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් දෙනවා මේ අන්ද මේ විදිහට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ වායෝ නදාදති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 නැවතත් හිතේ සිතුවිලි ඒ අරමුණ මුල් කරගෙන ජනනය වෙනවා. නැවතත් හිත ඔන්න අපි ඒවට පාවල දෙනවා. සාමාන්‍ය සිද්ධ වෙන්නේ ඕකයි. නමුත් රහතන් වහන්සේගේ හිතේ බඳු කිසිවක් නිදර්ශනය වීමක් සිද්ධ වෙන්නේ නැහැලු. අනිදර්ශන. විඥානං අනිදර්ශන. <clears throat> දැන් හිතමු අපි අර කලින් කතා කරපු ඒ නිදර්ශනය. ඒ පූජනීය කටුරුන්ද සානාස ඉදිරිපත් කරපු ඒ සිනමා දර්ශනය පිළිබඳ මේ දර්ශනයේදී උපමාවේදී අපි මතක් කරගත්තා දැන් අර සුදු පාට තිරයක් මතට ප්‍රතිබිම්බයක් වර්ණවත් ප්‍රතිබිම්බයක් මේ පතිත වුණාම ඒක තියෙන එක්තරා අන්දමක සිත් ඇදබඳ ගන්න ගතියක්. අපි මේ ඉන්නේ චිත්‍රපට ශාලාවක හාත්පස කළුව වෙලා තිබුණේ. දැන් ඔන්න එකපාරටම යම්සි ජවනිකාවක් ප්‍රතිබිම්බයක්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 ආවේග මේ කුමක් හෝ හිතේ තිබුණා නම් ඒවා සියල්ල එතනම සමනය වෙනවා. දැන් පිටගත මේ தත්ත්වය තමයි එහෙමනම් අපි තුල පූර්ණ ප්‍රඥා ලෝකයක් පහළනාම සිද්ධ වෙන්නේ. අර අපේ හිතේ තිබිච්ච ඒ අපි බැඳිලා තිබුණ නාම රූප ප්‍රතිබිම්බය සම්පූර්ණයෙන්ම වියකිලා යනවා. ඒක දුරවන්න වෙනවා, ඒක පොඳ වෙනවා, ඒක හිතින් මැකිලා යනවා. ඒකට අපි ඒක අල්ලගෙන යම්සි කතාවක් ගොත ගොතා හිටියනම් ඒක අල්ලගෙන යම් සංස්කරණයක් කර කර හිටියනම් ඒක අල්ලගෙන අපි සිතුවිලි ජනනය කර කර හිටියනම් අන්න ඒවත් එතන මැද හිටිනවා. මොකද දැන් අර රූපේ සම්පූර්ණයෙන් මැකිලා ගියා. විඥාණය නිදහස් වුණා. නැත්තම් නාම රූපය මැකිලා ගියා. දැන් ඒතර නාම රූපේ මුල් කරගත්ත ඒ කතන්දර ගෙතිලි ඒ සංස්කරණ ඒ කිසිවක් දැන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද නාම රූපේම දැන් ඉවත් වෙලා.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 සංකල්පමය වශයෙන් හොඳ හෝ නරක අඩු වැඩි වටිනාකම් දෙන්නේ ඒව ඔක්කොම නිරූපණය වෙන මට්ටමේදී. දැන් ඒකට අර කිසිවක් නිරූපණය වෙන්නේ නැත්තම් ඒවට ඒවා අනුසාරයෙන් අපි මේ දීපු කිසිම ව්‍යවහාරයේ මුල් කරගත්ත ඒ සංකල්ප දැන් එහෙමනම් මේ හිත ඇතුලේ තියෙන්න බෑ. ඒවා සියල්ල දැන් නිරුද්ධ වෙලා ගිහින්. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති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 රූපයක බැහැගෙන එතන අතු ඉති යලි මේ විහිදලා වැඩිච්ච ඒ පැතිරිච්ච නාම රූපක නාම රූපයක පැටලිච්ච චක්කු විඥාන නැත්නම් ශබ්දයෙන් මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච සෝත විඥානය ගඳ ගඳ සුවඳ මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච ගාහන විඥානය ඊළඟට රස මුල් කරගත්ත නාම රූපයක පැටලිච්ච ජීවහා විඥානය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 බැහැ ගන්නා ලද විඥානය එහෙම නැත්නම් නාම රූපයක පැටලිච්ච විඥානය. ඒ විඥාන தත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගිහිල්ලා. දැන් එතකොට පවතින විඥාන தත්ත්වයට තමයි අර වචනයක් යෙදෙන්නේ අනිදස්සන විඥානය කියලා. ඒ විඥාන தත්ත්වයේදී කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ. ඒ වගේම මේක කොහෙවත් පිහිටන්නේත් නැහැ. ඒකට තමයි අර තවත් අපි කලිනුත් මතක් කරේ බුදුරජාණන් වහන්සේ දෙන උපමාවක් අත්තිරාග සූත්‍රයේදී ඒ විඥානේ කොහෙවත් පිහිටලා නැහැ. දැන් ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහන ප්‍රශ්නේ තමයි ඒ ටිකක් උස කුළු ගයක් තියනවලු ඒ කුළුගේ බිත්ති හතරක් තියෙනවා. බිත්ති හතර මුහුණ දාලා තියෙන දිශා හතරට ඒ කියන්නේ නැගෙනහිර බටහිර උතුර දකුණ කියන දිශා හතර තමයි මේ බිත්ති හතර බැඳලා තියෙන්නේ. ඒ වගේම නැගෙනහිර බිත්තියේ කවුළුවක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ නැගෙනහිර කවුළුවෙන් දැන් උදෑසනදී ඉරේලිය පායනකොට ඉරේලිය ඇතුළට එනවා. දැන් කොහෙද මේක පිහිටන්නේ? ඉතින් ඒකට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා බටහිර බිත්තිය තමයි මේක පිහිටන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන දැන් බට මේ බටහිර බිත්තිය එතන නැත්තම් එවනම් පොළවේ පිහිටනවා කියලා කියනවා. පොළවත් නැත්තම් ජල පෘෂ්ඨයේ පිහිටනවා කියලා කියනවා. ජල පෘෂ්ඨයක් නැත්තම් කොහෙවත් පිහිටන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අන්න වගේ අපේ හිතේ මේ නාම රූපය දැන් නැත්තම් නාම රූපය ඉතින් ඉවත් වෙලා නම් නිෂේධනය වෙලා නම් එහෙම නැත්තම් නිරුද්ධ වෙලා නම් එහෙමනම් ඒ විඥානය කොහෙවත් පිහිටන්නේ නැහැ. එහෙනම් අපපතිත්‍ත විඥානයක් අනිදර්ශන විඥානයක් වශයෙන් මේ தත්ත්වය හඳුන්ලා දීලා තියෙනවා. ඒ தත්ත්වය තමයි රහතන් වහන්සේ අත්දකින්නේ කියලා මේ දහම අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකවල පින්වත් දැන්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 ඒතර බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට උත්තරයක් දෙනවා. යෝ හෝති භික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහදාරි. අහං වදාමි තිතිසෝ වදෙය්‍ය මමං වදන්ති තිතිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ඒ රහතන් වහන්සේ දැන් මේ අවිල්ලා සම්පූර්ණයෙන්ම අරහත්ත්වයටපත් වෙච්ච සීනාශ්‍රව භාවයටපත් වෙච්ච කල කලේතු දේ කර හමාර වෙච්ච අවසාන දේහය දරන ඒ රහතන් වහන්සේ අහං වදාමි තිපිසෝ වදෙය දැන් මම දේශනා කළා මම කිව්වා කියලා උන්වහන්සේත් ව්‍යවහාර කරනවා මමං වදන්ති තිපිසෝ වදෙය මට කිව්වා කියලා උන්වහන්සේ දේශනා කරනවා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 ඒ වගේම මේක ව්‍යවහාර මාත්‍රයක් බවක් දන්නවා. මේක මේ සංනිවේදනයේ පිණිස පාවිච්චි කරන භාෂාවක්. මේක ඇවිල්ලා මෙවලමක්. ඒ බව දැනගෙන වෝහාර මත්තේන සෝවෝහරය මේ ව්‍යවහාර මාත්‍රයක් වශයෙන් ඕනෝන් හා ගනුදෙනු කරගන්න, ඕනෝන් හා කතාබහ කරගන්න සංනිවේදනයේ පිණිස ඒක පාවිච්චි කරනවා. උන්වහන්සේ ගැන කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ තවදුරටත් මේ దేవතාවා ප්‍රශ්නයක් අහනවා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 පහීන මානස්ස නසන්ති ගන්තා විධෝපිතා මාන ගන්තස්ස සම්බේ සෝ වීතිවත්තෝ මඤ්ඤණං සුමේදෝ අහං වදාමි තිපිසෝ වදෙය්‍ය මමං වදන්ති තිපිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝහරිය තව විස්තරාත්මකව උන්වහන්සේ විස්තර දේශනා කරනවා පහින මානසන සම්ති ගන්තා <clears throat> දැන් මානය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා නම් හිත ඇතුලේ කෙලෙස් ගැට ගැහිම් නැහැ. අපි දන්නවා අපේ හිත ඇතුලේ කෙලෙස් ගැට ගැහින්න නම් අපි මෙතන මම ඉන්නවා කියලා හිතාගෙන අතන එයා ඉන්නවා කියලා හිතාගෙන අපි දෙන්නම අයිනවා. දැන් පුදුලෙන් දෙන්නේ. මෙතන මම ඉන්නවා, එතන එයා ඉන්නවා. එයා මට වඩා හොඳයි. එයා නැත්තම් මං තරම් හොඳ නැහැ. එයා මට අවඩක් කළා. එයා මට බැන්නා.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 විදෝපිතා මාන ගන්තස සම්බේ. උන්වහන්සේ සියලුම මානය නිසා පහළ වෙන ග්‍රන්ථ කෙලස් ගැට ගැසීම් සියල්ලම දැන් නිවාදමලයි තියෙන්නේ. පිබහරලයි තියෙන්නේ. විසිකරලයි තියෙන්නේ. සෝ වීතිවත්තෝ මඤ්ඤණං සුමේදු. ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂයා නැත්නම් ඒ ප්‍රඥා නැත්නම් පඬිතයා වීතිවත්තෝ මඤ්ඤණං සියලු මඤ්ඤණාවන් දුරු කළා විතික්‍රමණය කළා තියෙන්නේ. දැන් මම මුල් කරගෙන යම් සිතුවිල්ලක් පහළ වෙනවා නම් අන්න ඒකට කියනවා මඤ්ඤණාවක් කියලා. කියන්නේ මම කේන්ද්‍ර කරගෙන එතන කෙනෙක් පුජ්‍යලෙක් ඉන්නවා කියලා හිතාගෙන අපේ හිත ඇතුලේ පහළ සියලුම සිතුවිලි වලට පොදු වචනයක් තමයි මඤ්ඤණා කියලා කියන්නේ. එතකොට අර ඒ මාන්නය දුරු කරා නම් ඒ ප්‍රඥාවන්තයාගේ හිතේ අන්න ඒ බඳු මඤ්ඤණා පහළ වෙන්නේ නැහැ.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 උන්වහන්සේ ජාතක කතා දේශනා කරද්දී ඒ කාලේ හිටියේ මෙන්න මේ මම. මේ කාලේ හිටියේ මෙන්න මේ ආනන්ද හාමුදුරුවෝ. මේ කාලේ හිටියේ මෙන්න මේ සාරිපුත්ත හාමුදුරුවෝ. කියලා ඉතින් ඒ තමන් වහන්සේවත් අනිකුත් ඒ තමන්ගේ දැන් ඉන්න රහතන් වහන්සේලා සමාලාවට අතීත කතා ප්‍රවෘත්තීන් ගැන හැර දක්වමින් ජාතක කතාවන් ගැන හැර දක්වමින් දේශනා කළා. ඉතින්දී මම කියන වචනේ පාවිච්චි කළා තියෙන ඕන තරම්. එවන් නැත්නම් යම්සි විනය ශික්ෂාපදයක් පනවද්දී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 එහෙමනම් මේ මූලිකම වශයෙන් එතකොට ඒ හිත ඇතුලේ තිබිච්ච ඒ අස්විමානය දුර වෙලා උන්වහන්සේ බොහොම සුවසේ වාසය කරලා තියෙනවා. ඒ අස්විමානය දුර වීම නිසාම හිත කිසිම ක්ලේශයක පැටලෙන්නේ නැතුව වාසය කරලා තියෙනවා. ඒ වගේමයි හිත කිහි කොසේවත් නැත්නම් විඥානයේ කොහෙවත් පිහිටපු නැති තත්වයකින් ඒ විඥානයේ කිසිවක් නිදර්ශනයේ නොවන තත්වයකින් වාසය කරලා තියෙනවා.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 ලොකු කුඩා දිග කොට මේ වචන පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඒවට බැහැ ගැනීමක් හිත ඇතුලේ සිද්ධ වෙලා නැහැ. ඉතින් කතෙන් බලහම මේ ධහමේ තියෙන සුන්දරත්වය, උන්වහන්සේලාගේ ගත කරපු ජීවිතය පිළිබඳව එක්තරා අන්දමක හිතා ගැනීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. අපි රහත් වෙලා නැති නිසා. නමුත් මේ උන්වහන්සේලා පෙන්වපු මාර්ගය යන දිශාව පිළිබඳව අපිට යම්සේ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 උපාදාන නොකරන මට්ටම දැන් රහතන් වහන්සේගේ තියෙන්නේ. දැන් උන්වහන්සේ කිසිවක් රැස් කරන්නේ නැහැ. අස්කල් ඉවර වෙලා ඉන්නේ දැන්. ඒ වගේමයි කිසිවක් දැන් ඉවත් කරන්නෙත් නැහැ. කිසිවක් උපාදාන කරන්නෙත් නැහැ. සියල්ල ඉවත් කරාමාරයි අවසానයි. ඒ වගේමයි දැන් කිසිවක් විසිරුවා හරින්නෙත් නැහැ. කිසිවක් එකතු කරන්නෙත් නැහැ. දැන් විසිරුවා හැර අවසానයි. නේව විදූපේදී න සම්දූපේති විදූපෙත් වාටිතෝ. දැන් හිතේ දැන් කිසිවක් ගින්දරක් නිවන්න දෙයක් නැහැ. ගින්දරක් මොහොත් පත්තු වෙන්නේ නැහැ. ගිනි නිවාහමාරයි. සම්පූර්ණයෙන්ම නිවිලා. එහෙනම් බෙන්වත් මේ බුදුරජාණන් වහන්සේ නිවීම හරිම ලස්සනට සුන්දර අන්දමින් මේ සූත්‍රයේදී මතක කරලා තියෙනවා කොහොමද මේ ක්‍රමානුකූලව කෙනෙක්ගේ හිත නිවුනේ කියලා. ඒ නිසා ඒ උන්වහන්සේට කිසිම රැස්කිරීමක් නැහැ. ඒක තවදුරටත් ඉතින් මේ ධම්මපදයේ ගාථාවක එහෙම සඳහන් වෙනවා. <clears throat> යේ සංසන්නිචයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජන. ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යේස ගෝචරෝ. ආකාශේව සකුන්තානං ගතිතේ සම්දුරන්නය. දැන් මේ රහතන් වහන්සේට කිසිම දෙයකට රැස්කිරීමක් නැහැ. එහෙනම් මේ රැස් කරනවා කියලා කියන්නේ මුදල් හදල් රැස් කරනවා කියන එක නෙමෙයි.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 හිතේ ඉඩකඩ සහිත බවක තමයි උන්වහන්සේ වාසය කරන්නේ. ඒක තමයි නිරතුරුව පරිහරණය කරන්නේ. ආකාශයේ සකුන්තානම් ගති තේසන් දුරන්නේ. දුරන්නේ. හරියට නිකන් අහසේ කුරුල්ල පියාසල් කරාම ඒ ගිය පාර සලකුණු නොවනවා වගේ. දැන් උන්වහන්සේගේ එතකොට මේ චිත්ත ප්‍රවෘත්තිය පවතිපු තැනක් කියන්න බෑ.